ඊළඟ රත්න අවසරයි ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදේ බොන්සේ තේරුම් කරා හේතුඵල කියලා ඉස්සර තිබුණ දේශනාවක උදාහරණයක් දුන්නා මේ තම කෙනෙකුට තරහ යනකොට යාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා ඇඟ රතු වෙනවා ඒ වගේ කියලා එතකොට හේතු ප්‍රත්‍ය තමයි මට තේරෙන්නේ හේතු ප්‍රත්‍ය කියන සරල තේරුම පුළුවන්ද? ඔව් හේතු ප්‍රත්‍ය කියන එක අපි මෙහෙම තේරුම් ගන්නට ඕන හේතු කියන්නේ දැන් ඇත්තටම දැන් අර සූවිසි ප්‍රත්‍යයේදී හේතු කියන එකත් එක්තරා ප්‍රත්‍යක් හැටියට දක්වනවා. කියන්නේ හේතු වශයෙන් ප්‍රත්‍ය වීම කියලා. එතකොට හේතු කියලා කියන්නේ මූල සාධකයේ හැටියට ප්‍රත්‍ය වීම. ප්‍රත්‍ය කියලා කියන්නේ අවශේෂ සාධක හැටියට ප්‍රත්‍ය වීම. එතකොට මේ මේ වචන දෙකම සමාන අර්ථයෙන් සමහර තැන්වල විග්‍රහ කරන්නට පුළුවන්. නමුත් මේ දෙකේ සියුම් වෙනසක් තියෙනවා. හේතු කියන්නේ මූල සාධකය. ප්‍රත්‍ය කියලා කියන්නේ ඒක පවතින්නට නඩත්තු වෙන්නට උපකාර වෙන අවශේෂ සාධකය. දැන් අපි මෙහෙම උදාහරණයකින් තේරුම් ගත්තොත් දැන් අපේ පංචස්කන්ධය පවතින්නේ කර්මය සහ ආයුෂ මත. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්කෝ ආයුෂ අවසන් වීමෙන් ජීවිතය අවසන් නැත්නම් කර්මය අවසන් නැත්නම් දෙකම අවසන් වීමෙන් එහෙම නැත්නම් ওই දෙකම තිරේදී අතිරේක උපච්ඡේදක කර්මයකින් ජීවිතය අහෝසි වෙන්නට පුළුවන්. ඒතොර මේ මේ ජීවිතය මේ පංචස්කන්ධය රඳා පවතින ප්‍රධාන සාධක දෙක තමයි ආශය සහ කර්ම ශක්තිය. ආශය කියලා කියන්නේ මේ රූපය නඩත්තු කරගන්නට යන්නට පුළුවන් ශක්තිය. කර්ම ශක්තිය කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥාණය අපි මුලින් පැහැදිලි කරන්නේ ඇති වුණු සැරේ නිරුද්ධ වෙනවා ඊට පස්සේ නැවත නැවත චිත්ත පරම්පරාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. එතකොට චුතිසිත දක්වා මේ චිත්ත පරම්පරාව සක්‍රිය කරන්නේ කර්ම වේගය විසින්. පෙර අපිට උත්පත්තිය සඳහා උපකාර වුණු කර්ම වේගය විසින් තමයි ඒ ජනිත කරන්නේ. එතකොට ඒ කර්ම වේගය නිරුද්ධ වුණොත් තවදුරටත් අර චිත්ත පරම්පරාව පවතින්නේ අර ආශ්‍රය අවසන් වුණොත් තවදුරටත් මේ රූප කොටස ටික පවත්වන්නට පුළුවන් කමක් නැහැ. එමනම් ආශ්‍රය සහ කර්ම ශක්තිය තමයි මූල සාධක දෙක. ඒ ඒවා තමයි හේතු. හැබැයි ඒ හේතුන්ගෙන් ක්‍රියාත්මක වෙන මේ පංචස්කන්ධය නඩත්තු කරන්න පවත්වන්න නිරන්තරයෙන් ආහාරය ඕන ආස්වාස ප්‍රස්වාසය ඕන ඉරියව් පැවැත්වීම ඕන සීතෝෂ්ණ සමතුලිත භාවය පවත්වා ගන්නට ඕන. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ පංචස්කන්ධය පවතින්නට එහෙම නැත්නම් මේ කය නඩත්තු වෙන්නට අස්වාස ප්‍රස්වාස ආහාර ඉරියාපත ඊළඟට සීතුන්න මේ காரணා හතර නිරන්තරයෙන්ම සහාය වෙනවා. එතකොට කර්මය සහ ආයුකා ආයුෂ කියන දෙක තමයි මූල සාධක වෙලා තියෙන්නේ ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. හැබැයි ඒ ඒ දෙකට නඩත්තු වෙන්න අර අනිත් ටික උපකාර කරනවා. ආහාර ගත්තේ නැතිනම් මේ ආයු කාලය පවත්වන්න බෑ. ආහාර ගත්තේ නැත්නම් අර කර්ම වේගයට නඩත්තු වෙන්නට බෑ. ඒතර ඒක නඩත්තු කරන්නට උපකාර වෙන සාධක ප්‍රත්‍ය වෙනවා අර මූල සාධක හේතු හැටියට ක්‍රියාත්මක. අන්නේ අර්ථයෙන් තමයි හේතු ප්‍රත්‍ය කියලා දෙකක් හැටියට දක්වන්නේ. එහෙම නැත්නම් දැන් අර සූවිසි ප්‍රත්‍ය ක්‍රමේදී හේතුවත් එක ප්‍රත්‍ය ප්‍රත්‍යක් හැටියටම එහිදී ඒක වෙනස් අර්ථයකින් එතන දක්වන්නේ වෙනස් අර්ථයකින් කියන්නේ ප්‍රත්‍යවීම කියන අර්ථය තමයි එතන මෙතන අපි මේ ඔබතුමාය සඳහන් කළ කාරණේදී හේතුව එකක් ප්‍රත්‍ය එකක් කියලා අපි පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ අර මූල සාධකයේ සහ අවශේෂ සාධක වෙන් කරගැනීමේ අවශ්‍යතාවය මොකද ඕක අපට ගොඩාක් වැදගත් වෙන්නේ යමක් නිරුද්ධ කරන පැවැත්ම පිළිබඳ කතා කරද්දී අපිට ඒවා වැදගත් වෙනවා. හැබැයි Nirodhe පිළිබඳව කතා කරනකොට තමයි මූල සාධකය සහ අවශේෂ සාධක. දැන් බුදුරජාණන් වහන්සේත් මෙහිදී දේශනා කරන අවිද්‍යාව සහ තණ්හාව සංසාර ප්‍රවෘත්ති මූල සාධක. මූල සාධක හඳුනාගන්නේ නැතිව අවශේෂ සාධක කොච්චර අයින් කළත් මේ සසර පැවැත්ම නිමා වෙන්නේ නැහැ. නිමා වෙන්නේ මූල සාධක දෙක නිමා කළොත් විතරයි. ඉතින් අන්න ඒ නිසා අපිට යමක් Nirodheට පැමිණීමේදී අනුත්පාද නිරෝධය සඳහා උත්සාහ කරද්දී අපිට ඊටාම වැදගත් වෙනවා මූල සාධක මොනවද අවශේෂ සාධක මොනවද කියලා. එතකොට මූල සාධකයේ තමයි හේතු හැටියට අවශේෂ සාධක තමයි ප්‍රත්‍ය හැටියට එහිදී අපි පැහැදිලි කරලා දුන්නේ. ඔබ තුමාට ඒක පැහැදිලි වුණාද?